නැති කෙනෙකුට භාවනා කරන්න වෙන සීල භාවනා වැටෙන්නේ අන්තිමට. නමුත් පූර්ණ කාලීන භාවනාවට යන කට්ටියට ඔය දාන සීල භාවනා කියන වෙන විදියට කියලා දෙන සීල සමාධි ප්‍රඥා කියන. කාණේ පුරුදු කරන පුරුදු කරන යනකොට ඉස්සල්ලාම හම් වෙන්නේ දැකගන්න තමක් මිතුවාකල් සංසාරේ බලාගෙන ආපු තමන්ගේ මේ රුචි අරුචිකම් වලින් පණ බෙවිච්ච නීවරණයන්ගේ බාධාව. ඒක නිසා ඒ සීලයක් හොඳට පිළිටගෙන යන්නේ කටුකෝල් සහිත කැලයක් ඇතුළට රින්ගන්නයි මේකේ ධන ගාගෙන යන්න වෙන්නේ කුර ගාගෙන යන්න වෙන්නේ කුඩලක් තියෙනවා සර්පෙක් තියෙනවා වනසත්තුත් තියෙනවා වරුසාව සීතල ඒක ඇතුළට රින්ග ගන්න හදනවා වගේ ඒ භාවනා කරනකොට මේ නීවරණ බාධාව නැතිකරන්න සීලයක පිටලා ඉතින් මේ දෙමිට සමාධියක් ඇති කරගෙන යන ගමනක් තියෙනවා. ඒ නීවරණ දැනගන්න දැනගන්න උගෝදෙනෙක් තුළ ඇතිවෙනා වූ ඒ ආත්මය පිළිබඳව හීනමානය. Taman මට මෙච්චර දෙයක්වත් කරගන්න බෑ කියන ගතිය තමයි ඒකට තියෙන ප්‍රධාන බාධාව. ඉතින් අර කීප දෙනයි ඒක මුනි ජීවීන්ම දුරු කරන්න ඕනේ. මේක මතුවෙන එක හොඳයි. මේක මතුවීමෙන් තමයි මම රාගයට බර චරිතයක්ද, ද්වේෂයට බර චරිතයක්ද, නිින්දට බර චරිතයක්ද, උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ තරමයි අවිෂෙන සංසුන් චරිතයක්ද, එහෙම නැත්නම් පිචිකිච්ඡා සහිත සැකසහිත චරිතයක්ද කියලා හොඳට තේරුම් ගන්න වෙනවා. ආන්නේ තේරුම් ගන්න කාලේ පුරාම අර නෙල්ලි ගෙඩිය මුල් ටික කන වෙලා වගේ. හරි පැංගිරි. හරි ඇඟුලක්. කිසිම ගුණම බදාන්න කණ්ඩාම. ඒ සාමාන්‍යයෙන් ওই බුලත් ටික කනකොටත් ඒක මුල් ටිකේ බුල් කොළවල පැංගිරි වල එනවා. එහෙම තමයි. සර බීම පොණ කට්ටියක් දාන්න මුල් වීදුරු බොහොම අමාරුවෙන් තමයි ඇතුළට දාගන්නේ. ඊට පස්සේ තමයි ඊටු වලට කිසි ගාණක් නැතුව වැඩේට පෙළඹෙන්නේ. අන්න අර මුල් ටිකේ තියෙන දොස් කරන්නේ නැති කරන තමයි මේ ආගමික ධාර්මික පරිසරයක් දානීය සීලය සකස් කරගන්නේ. අන්න ගියාට පස්සේ මේ නීවරණ කියන එක අවබෝධ කළ යුත්තක් නැත්නම් ඒක මම කියන කවුද මම කියලා දැනගැනීමේ ප්‍රධාන කොටසක් කියලා දැනගන්න වෙනකොට සෑහෙන ආගමික සෑහෙන භාවනා යෝගාවචරයක් බවට පත් වෙලා තියෙනවා. උදාහර ගන්නවා. අන්න එතනදිත් අවශ්‍ය වෙනවා අර බොජ්ජංග ධර්මණ අපි ගිය පාර මතක් කරපු මේ උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන ඒ తත්‍ර මජ්ජතතාවය කියලා කියන්නේ ඒ පැමිණි ස්ටේට හුරුදීමේ අවශ්‍යතාවය. ඉතින් ඒක භාවනාවෙන් වැඩෙන දෙයක්ද නැත්නම් භාවනා කිරීමට අවශ්‍ය මූලික සුදුසුකමක්ද කියන මේ ප්‍රධාන ප්‍රශ්නය මෙලෝ විසඳිච්ච ප්‍රශ්නයක්. සමහර ගුරුවරු පෙන්වන්න හදනවා ඒ විදිහට ඒ තමන්ගේ නීවර ධර්ම මත වෙනකොට ඒවා උපසාධාරාව සිටීමේ ශක්තිය භාවනාව පහුව පහුවට හැදෙන භාවනා නිසා ඇතිවෙන ඵලයක් කියලා. ඒකම ඔක්කොම සූත්‍රවල කියනකොට තේරෙන්නේ. සූත්‍රවල තේරෙනවා ශ්‍රාව ශ්‍රාවට යනකොට එවැනි මදහත් හිතක් නැති කෙනෙකුට භාවනා කරන්න හිත දෙන්නෙත් නැහැ. බහින්න හිත දෙන්නෙත් නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය මේ ශික්ෂා පෙන්වන්නේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයට වගේ යනකොට ප්‍රඥා ශික්ෂා මුලට තියලා තියෙනවා. සම්මා සංකප්ප සම්මා දිට්ඨි වගේ දේවල් නැතුව කවදාකවත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලයක් රැකගන්න බෑ. මේ දෙකම තිබුණොත් විතරයි ඔය සමාධි ශික්ෂාව වැඩෙන්නේ. ඒ නිසා ඉහළට ඉහළට යනකොට අර මුලින් කියපු සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවට යන ගතිය අනිත් පැත්තට ප්‍රඥාවෙන් සීලයට සීලෙන් සමාධියට ආදි වශයෙන් අර තියෙන අන්තර් සම්බන්ධතාව පිළිබඳ හුඟක් අතුරු සම්බන්ධතාව පේන්න පටන් ගන්නවා තේරෙන්න පටන් අර ගන්නවා අපි ඉස්සෙල්ලා හිතා හිටියේ සීලයමයි සමාධියට තුරුදුන්නේ සමාධියමයි ප්‍රඥාවට තුරු දෙන්නේ කියලා. දැන් මෙතන මම මේ ගෙනල්ලා නතර කරන්න හදන්නේ සම්ප්‍රඥාවෙන් තොරව කවදාකවත් ඔය සීලයක හොඳ මුල්බස ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එන විදිහට කියනවා නම් අපි ළඟ මේ නීවරණ ධර්ම තියෙනවා. දැන් එනකොටත් තිබුණා දැනටත් තියෙනක දැනගත්තයි කියලා එච්චරම සීල කැඩීමක් වෙන්නේ ඒක ඒ දැන ගැනීම පවක්වත් අකුසල කර්මයක් අත් මේක දැන ඒක සූදානම් කරන් සුද්ධ කරන්න ලෙඩේ සනීප කරන්න ලෙඩේ දැනගන්න ඕනේ කියන ඒ මූලික පිළිගැනීමමත් ප්‍රේක්ෂාවටමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා තර්කයෙන් කවදාකවත් බැස ගන්න බෑ. ඉතින් සද්ධාවෙන් බැස ගන්න. බැස අරගෙන ගියාට ඒ සද්ධාව නැවත නැවතත් අර ප්‍රඥාවෙන් පන්නරේ ලැබිලා උපේක්ෂාව ඉදිරියට යන්නේක තමයි මේ භාවනා ජීවිතයක ඉස්සරහට සිද්ධ වෙන්නේ. ඒ නිසා අද දවස මම ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් අර ගියේ පාර අපි ඉගෙන ගත්තේ උපේක්ෂාව මුල පටන් යෝග ජීවිතයක අග දක්වාම ගෙනීමෙන් ඒ තල තුනා தത്വයටපත් කිරීමට උපේක්ෂාවේ තියෙනව වූ ලකුණු. ඒකෝට ඒ උපේක්ෂාව අපි ගිය පාර ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේදී මතක් කරගත්තා. මේක බුද්ධ ආගමකට පමණක් ආවේනික වූ ධර්මයක්ද? එහෙම නැත්නම් සෑම ආගමකම නැත්නම් සදාචාරාත්මක ආගම් වල හැම එකකම කියනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අනුව බලනකොට මේ උපේක්ෂාවේ වර්ග ભેද රාශියක් අපේ පොතපත්වල ගුණ කරලා පෙන්ලා දීලා තියෙනවා, ලයිස්තුගත පෙන්ලා කරලා දෙනවා. ඒකෙන් ගොඩක් දේවල් ඒ අපේ බෞද්ධ පොත්පත්වල ලයිස්තුගත වෙලා තියෙන දේවල් ගොඩක් දේවල් සර්වචන්නාංශයේ මේ ලෝකේ අතුඤ්ඤතා ඥානය ප්‍රකාශ කරන්න ඉසලා තිබිච්ච දේවල්. ඒවෙත් පිළිඅරගෙන තිබිලා තියෙනවා මේ පැණි දුක් පැණි දහයි කියලා එන දෙයට මුහුණ දීමේ අවශ්‍යතාවයක් තිබුණ බව. නමුත් එපමණකින් කියන්නේ මූලිකව මේ දේවල් පිළිගන්නා පමණින් මේ ලෞකික தত্ত্ব ඉක්මනට ලෝකෝත්තර தত্ত্বයට යන්නත් බෑ. ඒ නිසා මේ උපේක්ෂාව ලෝකයේ සාමාන්‍ය පවතින උපේක්ෂාවෙන් පටන් අරගෙන ඒක ප්‍රඥාවෙන් උපවත් වී ඉදිරියට යනකොට යනකොට යනකොට උපේක්ෂාව මේ ලෞකික தত্ত্ব විනිවිදගෙන යහ පැත්තට යන්න පුළුවන් වෙනවා. ඉන්නේ එවැනි පෙර නොවිරු අසු නොවිරු උපේක්ෂාවකට තීව්‍ර වීමක් තමයි මේ බොජ්ජංග උපේක්ෂාවදී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එවැනි බොජ්ජංග වලට යන උපේක්ෂාව, සංඛාර උපේක්ෂාව, චලංග උපේක්ෂාව වශයෙන් ඔය අපේක්ෂාලයිස්ට් වෙ තියෙන දේවල් දක්වන්නේ විපස්සනාවෙන් පණ වෙවිච්ච දේවල් විදියට. ඒවා බලවත්. ඒවා මේ සාමාන්‍ය බලවත් රසායනික බෙහෙත් වගේ. ඒවා හරියට මාත්‍රාවට දිගට පාවිච්චි කළොත් ඕනෙම මේ විෂ බීජයක් අමාරුවක් කපලා එන ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ උපේක්ෂාවේ ඒ මෙහා තියෙන බ්‍රහ්ම විහාර උපේක්ෂා, ධ්‍යාන උපේක්ෂා, වේදනා උපේක්ෂා, වීර්ය උපේක්ෂා වගේ දේවල් සර්වඥාන්සේ බෝධිසත්ව කාලෙම පෙන්වලා තියෙනවා. අපි වේදනා වේදනානුපස්සනාව වගේ කල්පනා කරනකොට මුගක් වෙලාට සාකච්ඡා කරපු තැනකින් පටන් ගන්නවා වේදනානුපස්සනාව වගේදී අපි ඒ සුඛ වේදනා දුක්ඛ වේදනා කියන එක ලෝකයා සාමාන්‍ය දන්න සම්මුති ශක්තිය. ඕනම වේදනාවක් අපි දාන්නේ එක්ක දුක එක්ක සුඛ කියන දුක්ඛ සුඛ කියන පක්ෂ දෙකට. ඉතින් මේ දෙක තුලින් භාවනාවට බැලෙන්නේ දුක්ඛ වේදනාව දුරු කිරීමේ අවශ්‍යතාවය ඇති සැපසොයන පුද්ගලයෝ. ලෝකේ සාමාන්‍ය සෑම ලෝකායත ශිල්පයක්ම දැනුමක්මත් හොයන්නේ සැපමයි. ඉතින් මේ නිවනින් දින සැපේ සදා කාලික සැපයක් කියලා. ඉතින් යන්න ගියාම ගැඹුරට ගිහිල්ලා බලන්න පේනවා මේ දුක සැප මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කළාට මේ කියන සැප දුක දෙකේ තියෙනම බුදුහාමුදුරුවෝ කියන අඩුපාඩුවක් එවුවා පවතින්නේ නැහැ වැඩි වෙලාවක් එවුවා. එහාට මෙහාට මාරු වෙන ගතියදී. සුඛයෙන් දුකයට දුකෙන් සුඛයට මාරු වෙන ගතිය තියෙන නිසා උන්වහන්සේ කියනවා ලෝකේ ළමා භාෂාවෙන් ගත්තොත් උනාට සැප දුක් කියලා කිව්වට දරුවචි භාෂාවෙන් කතා කරනකොට යමක් වෙනස් වෙනවා නම් ඒකට සැප කියලා කියලා කියන්න බෑ. ඒ නිසා මේ දෙකම ਸਰුවචනාංශගේ භාෂාවෙන් දානකොට දුක්ඛ පැත්තට වැටෙනවා. ඒ නිසා ਸਰුවචනාංශ මේ සැප දුක ඉක්මවලා දුක් වේදනාව කියන මාතෘකාවද හොඳට ඉගෙන ගැනීම සඳහා ලෝකෙ ඉච්ඡර භාවිතාටපත් වෙච්ච නැති මේ අදුක්ඛම සුඛ වේදනාව මධ්‍යස්ථ වේදනාව කියන එක ටික ටික ටික ටික අර භාවනාවේ ගැඹුරට යන යෝගාවලියට මතක් කරලා දෙනවා. හැම වෙලාවෙම දුක්ඛ වේදනාව කියලා සුඛ වේදනාවට යන්නේ අදුක්ඛම සුඛේ හරහා. ඊටසේ සුඛ වේදනාවෙන් ආයි දුක්ඛ වේදනාවකට යන්නේ අදුක්ඛම සුඛේ හරහා. ඒ නිසා සෑම තපක් සහ දුකක් අතර මැදම පාම්පිටි දෙකක් සැන්ඩ්විච් කරනවා වගේ මැද තියෙන අදුක්ඛම සුඛය. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක අපේ මනසට ගෝචර වෙන්නේ නැති එක. අදුක්කම සුඛ වේදනාව අන්ධකාරාවිය අවිභූතා කියලා තියෙනවා. ඒක විභූත නැහැ, ප්‍රකාශිත නැහැ. මුචරෝම වැඩි වෙලාවක් හිත තියෙන්නේ මේ වේදනාව පැත්තෙන් බලන වේදනාව උපේක්ෂාවේ. නමුත් ඒකෙන් කිසි කැලෝල්මනක් කෙරෙන්නේ නැහැ. ඒකෙන් කිසිම අවිසිල්ලක් කරන්නේ නැහැ. අවිසිල්ල කෙරෙන්නේ සැපේ දුකේ තමයි. ඒ නිසා ඉතිහාසයට යන්නේ අපේ මතකයේ හිටින්නේ අපි හදන්න හදන්නේ වැඩි කරන්න හදන්නේ සැප දුක් දෙක තමයි. නමුත් ඒ දෙකම ළමා. ඒ දෙකම ලෝකායතයි. මේ වෙනුවට අදුක්කම සුඛය දැකීම තමයි භාවනා කරගෙන කරගෙන යනකොට ක්‍රමයෙන් ඒ දුක් වේදනා සුඛයෙන් ප්‍රතිස්ථාපනය කළේ සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරගෙන යනකොට යම් ආකාරයක උපේක්ෂාවක් ඒ පුද්ගලයා තුළ වැඩෙනවා. ඒකට කියනවා වේදනෝපේක්ඛා කියලා. වේදනාව අනුව වේලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්. එතකොට අරමුණේ වැඩි වේලාවක් ඇසුරු කරන්න පුළුවන්. අරමුණේ හොඳ ස්වභාවික ලක්ෂණ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයට වැඩිය දුකක් සැපක් විඳ දරා ගැනීමේ ශක්තිය තියෙනවා. අන්නේ විදිහට වේදනාව උපේක්ෂාව වේදනාවක් ලබනවා. අන්නේ වේදනාව උපේක්ෂාව ගිහිල්ලා දිනු කරගෙන ගත්තේ නැත්නම් කවදාකවත් ওই සතිය සමාධි කියන දෙක ඝන බහල தත්වෙට මෝරච්ච தත්වෙට කලතුණා தත්වෙකටපත් වෙන්නේ නැහැ. නිසා වේදනාව උපේක්ෂාව ඕනේ. නමුත් මේ වේදනාව උපේක්ෂාව ගැන කියනවනම් ලෝකයේ එක එක නයි ඒක දැරීමේ ශක්තිය තියෙනවා. ඒ දැරීමේ ශක්තිය වැඩි යැත්තු තමයි රාජ්‍ය පාලනයේට එහෙම නැත්නම් යුද මිසබළු වශයෙන් වීරත්වයටපත් වෙන්නේ. නමුත් ඒක මදි සංඛාර උපේක්ෂාවට නැත්නම් අර කියන බොජ්ජංග උපේක්ෂා මට්ටමට යන්නේ. ඒ ඒ ඇති කරගත්ත වේදනාවෙන් ඇති කරගත්ත මේ ශප දුක දෙක මැද තියෙන අදුක්ඛම සුඛ වේදනා මධ්‍යස්ථ වේදනා හොඳට තේරුම් ගන්නා වගේම විස්තර කරලා දෙන්න පුළුවන් වීර්යය කියනවා උපේක්ෂාගත වීර්ය. ආරම්භක වීර්ය දක්වන්නේ ආරද්ධ ආරම්භ ධාතු කියලා ටික සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. ඒක අපි කතා කරා විරිය සම්බොජ්ජයෙන් කතා කරන. ඒකට ගොඩාක් අවශ්‍යයි. ඒකට ගොඩාක් මේ හැසිරෙකින් අවශ්‍ය ප්‍රයත්න කරන්න වෙනවා. කරලා කරලා කරලා තමයි අපි මෙනෙහි කරලා කරලා තමයි මූල අරමුණ හිතේ පවත්වා ගැනීම ප්‍රයත්න කරන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ වේදනාවක් ටිකක් අඩු වෙලා, ඇඟක් ටිකක් කර්මන්නේ වෙලා, අරමුණ පොඩ වැඩි වෙලාවක් ඉන්නකොට ඒ ගත්ත සතිය, ගත්ත සමාධිය ටික වේලාවක් පවත්වා ගැනීමේ ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. එතකොට යොදන දවන ඉන්ධන ප්‍රමාණය අඩුයි. වීර්ය නමුත් වැඩි ප්‍රෝජන සහිත වීර්යක් බවට පත් වෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේ අනින්ජේ ප්‍රතිබද්ධ විඥාන නැත්නම් හිත හොඳට අරමුණේ තැම්පත් වෙලා නැදහත් තැනට එනකොට කිසිම ප්‍රයත්නයක් නොකිරීම